මේ නම් මේ සම්දෙනාතුම වගේ ප්‍රයෝජනයක් ගත හැකි වෙන ආකාරයේ ධර්මික සරල ධම් දේශනාවක් අද ඉදිරිපත් කරන්නම් ඒක සාධාන අහන්න ඒ අනුව පිළිපදින්න සිතා ගන්න. මේ සෑම කුසල කර්මයක් මේ කරන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ දානේ පූජා කරන්නේ ආදී සියලු දෙයක්ම කරන්නේ නිවන් සුව ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වාසික ගෝපම කියන සූත්‍රයක් තියෙනවා සංයුත්නිකායේ ඒක මෙහෙම දක්වනවා ජානතෝ අහම් වික්ඛවේ පස්සතෝ ආස්වානං කං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මහණෙනි දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට ආශ්‍රයසය කරලා නිවන් යන්නට පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා නොදන්නා කෙනෙකුට නොදක්නා කෙනෙකුට එහෙම නිවන් යන්නට පුළුවන් කියලා මම කියන්නේ ඒකයි ඒකේ සිංහල අදහස ඒකට නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් හිටිනවා නම් ඔහු විසින් දකිත කරුණු ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වන්නේ. ඒකට ආශ්‍රය කරනවා කියන එකදී අදහස් කරන්නේ අපගේ සිත තුළ බොහෝ කාලයක් සිටේ කල්පාන්තර ගණන් තිස්සේ පළපදියම් වෙලා සිටි සංසාර දුකින් මිදීමට නොහැකිව නොහැකි වන ආකාරයෙන් බාධා ප්‍රමාණන ශේෂ ධර්ම ප්‍රධාන වශයෙන් හතරකට කාමාශ්‍රය භාවශ්‍රය විස්සාශ්‍රය අවිජ්ජාශ්‍රය කියලා යාත්‍රා හඳුන්වන්නේ කාමයන් පිළිබඳ තියෙන ආශාවටයි කාමාශ්‍රය කියන්නේ භවයේ රැඳී සිටීමේ ආශාවට භාවශ්‍රය කියන්නේ නොදක්මටයි අවිජ්ජාශ්‍රය කියන්නේ ඒ වගේම සදාකාලික ආත්මයක් ඇත කියන හැඟීමටයි විස්සාශ්‍රය කියන්නේ මේ ආශ්‍රය ධර්මයන් ශේකරීම සඳහා කලියතු භාවනාවක් තිබෙනවා ඊට අමතරව මේ ආශ්‍රව ධර්මය අනුව සේවන්නේ ඒ ඒ මාර්ගයට අනුව ඒ ඒ මාර්ගයෙන් ඒ කියන්නේ උදාහරණ වශයෙන් කිව්වොත් එහෙනම් සෝවාන් වෙනකොට සක්කායදී කියන දුද්දවන්නේ ඒ වගේ ඒ මාර්ගයෙන් ඒ ඒ මාර්ගයකට අදාළව ආශ්‍රව ධර්මයන් තමයි සෙවෙන්නේ. ඉතින් මේ අය මෙතන අද පැමිණියක් සිටිනවා. ඊශ්වර ඉස්සර පැමිණියක් බව බොහෝ කාලයක් පැමිණියක් තවම අඳුම වශයෙන් සක්කාය දිට්ඨිය කියන ඒ ආශ්‍රව ධර්මයේ වශයෙන් සෝවාන් වීමටවත් නැහැ කියලා තියෙන්නේ. අනිතිසාව නිසා නෙවෙයි මේ කියන යන කරුණ ටික දන්නේ නැතිකම නිසා තමාම අවබෝධ කරගන්න නැති නිසා. එතකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වන්නේ ඒ ආශ්‍රව ධර්මයේ නැතිවන්නේ සෝවාන් වීම තුළින්. ඒකෝට බුදුරජාණන් වහන්සේට අහනවා කෙනෙක් මොනවද දන්නේ දන්නේ නොදන්නා කෙනෙකුටද නැත්නම් මොනවද දක්නා කෙනෙකුටද මේ ආශ්‍රයය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ කිංච ඥානතෝ කිංච පස්සතෝ ආශ්‍රවණං කයෝ හෝති මොකක් දන්නා කෙනෙකුද මේ ආශ්‍රයය කරන්නේ ඉති රූපං ඉති රූපස්ස සංගයති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනා සංගයති වේදනා අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥා සංගයති සංඥානං අත්ංගම සංඥා සංගම ඉති සංඛාරායිති සංඛාරාණ සංගයති සංඛාරාණ අත්සංගම ඉති විඥානං ඉති විඥාන සංදයෝ ඉති විඥානස්ස අත්සංගම මෙන්න මේ කරුණ ටික දන්න කෙනෙකුට තමයි නිවන් යන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා නිවන් යන්නට බලාපොරොත්තුවක් තියෙනවනම් යම් කිසි කෙනෙක් මේ කරුණ ටික අවබෝධ කරගන්නට ඕන. ඉතින් රූපම් මේක තමයි රූපස්කන්ධය. තමන්ගේ ශරීරය රූපය මේකයි කියලා තේරුම් ගත යුතු ආකාර තිබෙනවා. ඒ ආකාරයෙන් තේරුම් ගන්න. ඉතින් රූපස්ස සමුදය මේක තමයි රූප ඇති වෙන හේතුව. ඉතින් රූපස්ස අත්සංගම මේක තමයි රූපේ නැති වෙන නැත්තම් නිරුද්ධ වී යන తත්වය. මේ වගේම වේදනාව කියන්නේ මේකයි වේදනාව ඇතිවීමේ හේතුව වේදනා සමුදය මෙන්න මේයි වේදනාව නිරෝධේවත් වේදනා අත්ංගමේ මේකයි කියලා දැක ගන්නට ඕන. ඒ වගේම මේ සංඥාට සංඥා සමුදයට සංඥා අත්ංගම මේක තමයි සංඥාව මේක තමයි සංඥා සමුදය මේ සංඥා නිරෝධය කියලා එකක් දකිතේ. ඉතින් සංඛාරායත සංඛාරාන සංදේත සංඛාරාන නත්තංගෝ මේවා තමයි සංස්කාර මේ තමයි සංස්කාර සංදේ මේ තමයි සංස්කාර නිරෝධය කියලා ඒ කර්ම දකින්නට ඕන ඒ වගේම ඉති විඥාන ඉති විඥාන සංදේ ඉති විඥාන සත්තංගෝ මේක තමයි විඥානය මේ විඥාන සංදේ මේකයි විඥාන නිරෝධය මේකයි කියන මේ කරුණු පහ ඒ කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන මේ කරුණු ටික දත යුතු වෙනවා එහෙම දන්න කෙනෙකුට තමයි නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ නොදන්නා කෙනෙකුට නෙවෙයි. විශේෂයෙන්ම මේ රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා නිරෝධය, සංඛාර නිරෝධය, විඥාන නිරෝධය කියලා මේක කරුණු පහක් කියලා තියෙනවා. මේ නිරෝධය කියන්නේ නිරුද්ධ වියාම. මේ නිරුද්ධ වියාම දැකීම තුළින් තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කරුණු ගැන අවබෝධයක් සමාගයේ සිත තුළින් ඇති කරගන්නට ඕන නිවන් යන්නට බලාපොරොත්තු වන කෙනෙක්. එසේ ඒ අවබෝධය තමා විසින් ඇති කරගත්තේ නැත්නම් නිවන් යන ගමන බොහෝ දුරට සමාදවන්නට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ මේ පොත්පත්වල කියන කරුණු ටිකක් අරගෙන මතක තබා ගන්නට පුළුවන් ශක්තිය තබා ගැනීම නෙවෙයි. ඒ කියන්නේ මෙවැනි දේශනයක් අහලා හරි නැත්නම් පොතක් පතක් කියවලා හරි දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා හරි යම්කිසි මේ මේ කියන කරුණු පිළිබඳව අව මේ හැඟීමක් ඇති කර ගැනීම නෙවෙයි මේ අදහස් කරන්නේ. ඕනෑම ওই පාසල් යන ළමයෙකුට හරි ওই කරුණු ටික ගැන යමක් කියවම මේක තේරුම් ගන්නට පුළුවන් මතක තියාගන්නට පුළුවන්. එහෙම නෙවෙයි මේක තමාටම අවබෝධ විය යුතුයි. තමාගේම අවබෝධයක් බවට පත් විය යුතුයි. මෙන්න මේ අවබෝධයේ නැතිකම නිසා තමයි කෙනෙකුට නිවන් යන්නට බැහැ කියලා තියෙන්නේ. මේ රූප සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය, සංඛාර සමුදය, විඥාන සමුදය කියන මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව මේකමයි කියලා තමන්ටම තේරෙන්නට ඕන. මේ හේතු නිසාමයි මේක ඇති වෙන්නේ වෙන එකක් නිසා නෙවෙයි කියන අවබෝධය තමන්ටම ඇති වෙන්නට ඕන. ඒ හේතු කියනකොට ඒ හේතු ටික තමන් කඩපාඩමින් කියන්න හරි මතක තියාගන්න කියන්න පුළුවන්කම නෙවෙයි මේ අදහස් කරන්නේ. මේ විදිහට ඒ කරුණ ටික අවබෝධ කරගත් කෙනෙකුට තමයි නිවන් ලබන්නට පුළුවන්. මේක කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙහෙම පාඩයක්. මේක තමයි තම වැදගත් වන්නේ. භාවනාන යෝග මනෝත්සස වික්‍රේ වික්‍රම වේරතෝ කිංචා ප්‍රේමනිච්ඡා උපජ්ජය අවහෝවතමේ අනුපාදාය ආශ්‍රයෙන් චිත්තම් විමුක්තිය යති ඒ කියන්නේ මේ භාවනා කරන යෝගාවචරයන්ද අදහසක් පහළ වෙනවා කැමැත්තක් පහළ වෙනවා. අනේ මට මේ ආශ්‍රව ධර්මයන් සේකල නිවන් යන්නට ලැබෙනවා නම් හොඳයි කියලා. අතකවස්ස නේව අනුපාදාය ආශ්‍රේහි චිත්තං විමුචති එහෙම හිතුවට ඔහුගේ සිතට නිවන අවබෝධ වන්නේ ඔහුට නිවන් දකින්නට බෑ. සංකේෂ හේතු එකට හේතුවක් මොකද? අභාවිකත්වාතිස්ස වචනේයන් ඒක භාවිතා නොකළ නිසායි එහෙම නිවන් යන්නට බැරි වෙන්නේ. කිස්සා භාවිතා කුමක් භාවිතා නොකළ නිසාද? අභාවිතත්වා චතුන්නම් සතිපට්ඨානං අභාවිතත්වා චතුන්නම් සම්මප්පදානං අබම අභාවිතත්වා චතුන්නම් ඉද්ධිපාදානං අභාවිතත්වා පංචේන පංචන්නම් ඉන්ද්‍රියාණං භාවිතත්වා පංචන්නම් බලාණං අභාවිතත්වා සත්තන්නම් වච්ඡංගාණං අභාවිතත්වා අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස භාවිතා කරලා නැහැ ප්‍රගුණ කරලා නැහැ සතර සතිපට්ඨානය. නැත්නම් භාවිතා කරලා ප්‍රගුණ කරලා නැවත නැවත වඩලා නැහැ යසත් ප්‍රීතිපාද ධර්මය. ඒ වගේම සම්මප්පදාන බීරයන් ඒ ආකාරයෙන් වඩලා දිනු කරලා නැහැ. ඒ වගේම තමයි පංචේන්ද්‍රිය ධර්මයන් හෝ පංච බල ධර්මයන් හෝ දිනු කරලා නැහැ නැවත නැවත ප්‍රගුණ කරලා නැහැ. අත් බොද්ධංග ධර්මයන් වඩලා නැහැ ප්‍රගුණ කරලා නැහැ ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය දිනු කරලා නැහැ ප්‍රගුණ කරලා නැහැ මෙන්න මේක නිසා මෙතන කියන්නේ සත්‍ය බෝධිපාශික ධර්මයි මේ බෝධිපාශික ධර්ම 37 දිනු කරලා නැති නිසා භාවිතත්තා තිස්ස වචනියම් භාවිතා කරලා නැති නිසා දිනු කරලා නැති නිසායි අර විදිහට Tamanට නිවන් යන්නට ඕනේ කියලා හිත තිබුණත් නිවන් යන්නට බැරි වෙනවා. මේකේ බුදුරජාණන් වහන්සේ උපමාවක් ප්‍රකාශ කරන සූත්‍රයේ විත්‍රයක් දාන කිකිලියක් කල්පනා කරනවා නම් ඒක රකින්නෙත් නෑ ඒකට අවශ්‍ය උණුසුම දෙන්නෙත් නෑ අනේ මේ කිකිලි පැටි කුකුල් පැටවා මේ විත්‍රය කඩාගෙන ඉක්මනට එන්නේ එන්නේ කියලා කිකිලිය කල්පනා කරාට ඒ කිකිලිය විත්‍රය රකින්නෙත් නැත්නම් ඒකට අවශ්‍ය උණුසුම ලබා දෙන්නේ නැත්නම් ඒ විත්‍රය කඩාගෙන කුකුල් පැටිය කිලියට ඒ කියන කාරණාව සිදුවන්නට බෑ මොකද හේතුව එයා රැකලා නැහැ ඒකට අවශ්‍ය උණුසුම දීලා නැහැ ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කියන සත්‍විස් බෝධිපාශක ධර්මයන් දිනු කරලා නැහැ ප්‍රගුණ කරලා නැහැ නැවත නැවත වඩලා නැහැ එවැනි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නිවන් යන්නට අර කුක්කියර කෙකිලිය බලාපොරොත්තු වෙනවා වගේ කුකුල් පැටවා එළියට එන්නට කියලා නමුත් මේ භාවිතා කරලා නැති නිසා ඔහුට නිවන් යන්නට බෑ. ඔහුගේ අනිත් පැත්ත ප්‍රකාශ කරනවා මේ කිසිල් පැටියේ නැවත හොඳට ඒක පොදු විස්තරය දැක්කනම් ඒකට අවශ්‍ය උණුසුම දුන්නා නම් ඒ කිසිලිය බලාපොරොත්තු නොවුණා සමහර විට ඒ කිසිලිය බලාපොරොත්තු වුණා හෝ නොවුණා කියන කාරණාව බලපාන්නේ බලාපොරොත්තු වුණත් නොවුණත් අර කුකුළු පැටවා විස්තරය කඩාගෙන එළියට එන අවස්ථාවක් දිනයක් එනවා. ඒ වගේම මේ සත්‍විස් බෝධිපාශක ධර්මයයි කියන ලබන මේ ධර්ම කරුණු යම් කිසි කෙනෙක් භාවිතා කරනවා නම් ප්‍රගුණ කරනවා නම් තමා බලාපොරොත්තු නොවත් මේ නිර්වාණ ධාතුව ලබන්නට සුදුසු අවස්ථාවකදී තමන්ට නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා ශක්තිය ලැබෙනවා බුදුන්වහන්සේ උපමාවක් ප්‍රකාශ කරනවා උඩට මිටක නැත්නම් වැය මිටක වගේ මොකක් හරි ආයුධයක අපි ජීවිතයක් ගන්න පාවිච්චි කරනකොට ඒ ලිමිට ගෙවෙනවද කියලා ඒ පාවිච්චි කරන අවස්ථාවේදී පේන්නේ අපිට මුදල් මිටක් කියන්නේ ඒ මුදල් මිට ගෙනවන්න පස්සේ උදැල්ලේ මිට ගෙවෙනවයි කියලා අපිට ඒක පාවිච්චි කරන වෙලාවේ පේන්නේ නමුත් හුඟක්කල් පාවිච්චි කළාට පසු මේ උදළු මිට ගෙවිලායි කියලා Tamanට පේනවා මේ බුදුහාමුදුරුවෝ කියපු උපමාවක් මම මේ කියන්නේ සූත්‍රයේ තියෙන. එතකොට ඒ වගේම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන දියුණු කරගෙන යන යෝගාවචරයට භාවනා කරන තැනැත්තාට තමාගේ සිත තුළ මේ ආශ්‍රව ධර්මයන් සේවනයි කියලා පේන්නේ නැහැ. නමුත් යම්කිසි දවසක අර කලින් කියපු පංචස්කන්ධයන්ගේ Nirodhe අත්දැකලා භාවනාව තුළින් නාම රූප Nirodhe අත්දැකලා නිවනට හිතපත් කරගන්නට පුළුවන් වුණාට පසුව ඔහුට පේනවා මේ ආශ්‍රව ධර්මයන් මගේ සිතේ තුළින් දැන් නිරුද්ධ වෙලා නේද නැති වෙලා නේද තියෙන්නේ කියලා. හරියට උදලමිට ගෙවිලා තියෙනවා කියලා පසුව පේනාසේ මේක පේනවා. ඒක නිසා මේ මේකෙන් මේ තුසේ කියන කෙටි කරුණ ටික මම ප්‍රකාශ කරේ මේක මේකෙන් මම තේරුම් ගත යුතු වන්නේ මොකද්ද අපි නිවන් යන්නට බලා බලාපොරොත්තු වෙනවා නම් මේ කියන සත්‍විස් බෝධිපාශික ධර්ම දියුණු කරගත යුතුයි. එසේ කරගන්නේ නැතුව කවදාවත් අපිට නිවන් යන්නට බෑ. මේකෙන් අදහස් කරන්නේ මේ 37ම දියුණු කරන්නට කියන එක නෙවෙයි. ඒකෙන් එක කොටසක් දියුණු කළත් ඇති. ඒ කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් පමණක්ම කෙනෙක් දියුණු කළත් කෙනෙකුට නිවන් යන්නට පුළුවන්. නැත්නම් ඉද්ධිපාද ධර්මයන් පමණක් ඒක විතරක් දිනු කළත් ඒක ඒකෙනුත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පංචේන්ද්‍රිය ධර්මයන් පමණක් හෝ පංච බල ධර්ම, ඒ කියන්නේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ කොටස් පහට තමයි පංචේන්ද්‍රිය කියන්නේ ওই කොටස් පහ තමයි පංච බල කියන්නේ. ඕවා දිනු කර ගැනීම වල කෙනෙකුට නිවන් යන්න ලැබෙනවා. එහෙම නැත්නම් සත්බොධ්‍යංග ධර්මයන්. සතිය, ධම්මවිචේ, විරිය, පීති, පස්සබ්දේ, සමාධි, උපේක්ඛා කියලා බොධ්‍යංග ධර්ම හතක් තියෙනවා. මේ බොධ්‍යංග ධර්ම හත හරිය නැවත නැවත භාවිතා බහුලී කතා කියන වචනේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ භාවිතා කරනවා නම් නැවත නැවත ප්‍රගුණ කරනවා නම් ඒ තුලින් හරි කෙනෙකුට නිවන් යන්න පුළුවන්. නැත්නම් අරියස්සක්තන් එකක් සුණල්ලස්ස. ආර්යස්සන්ගේ මාර්ගයේ ගුණාංග සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය වැනි අංග දිනු කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්. ඉතින් මේවා නැවත නැවත වඩලා ප්‍රගුණ කරලා දිනු කරගන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වුණාට නිවන් ලැබෙන්නට නිවන් ලබා ගන්නට ඕනේ කියලා එහෙම නැත්නම් ප්‍රාර්ථනා කළාට ඒක ලබන්නට බෑ. ඔච්චර වෙන කුසල කර්මයන් කර කර හිටියත් දන් දෙදී බෝධි පූජා පවත්වා බුදුහාමුදුරන් වැඳ වැඳ නොඑක ආකාර කුසල කර්ම කර කර හිටියත් මේ ආකාරයෙන් මේ කියන ධර්මයන් දියුණු කරගත්තේ නැති කෙනෙකුට බුදු කෙනෙක් ළඟට ගියත් නිවන් යන්නට බෑ. මොකද පාරමී ශක්තියක් නැති නිසා. ඒ නිසා මේ කරුණු ටික ටික හරි දියුණු කරගන්නට බලන්න ඕනේ. දියුණු කරගන්නා අතර තුරදී Tamanට තේරෙන්න ඕනෑර පංචස්කන්ධයේ අර මං කියවනේ ඥානසෝහම් විකේ පස්සතු වාසනං කයම් ගදාමි කියලා පංචස්කන්ධයේ නියම තත්ත්වයේ දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන. කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහෙන් මෙතන පංචස්කන්ධය කියන්නේ මේක තමයි පංචස්කන්ධය මේක තමයි පංචස්කන්ධය ඇතිවීමේ හේතුව මේකයි පංචස්කන්ධ නිරෝධය කියන එක තමාටම අවබෝධ වෙන්න ඕන. විශේෂයෙන්ම රූප ඒ පංචස්කන්ධ ධර්මයන් හා පංච පංචස්කන්ධ සමුදයන් ඒ ඇතිවීමේ හේතුව තමාටම අවබෝධ වෙන්න ඕනේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට ඕන. එහෙම නැත්නම් නිවන් ලබන්නට බෑ. මේකෙන් අදහස් කරන්නේ පංචස්කන්ධයේ පමණක්ම දැනීමයි අවශ්‍ය වන්නේ නිවන් යාමට කියන කරුණේ. ඒ කියන්නේ නිවන් යාමට පංචස්කන්ධය පිළිබඳ දැනීම පමණක්ම ඇති කරගත්තාම ඇති කියන කාරණාව නෙවෙයි මේන් අදහස් කරන්නේ. නිවන් අවබෝධ කරන්නේ එක එක පුද්ගලයා එක එක ආකාරයට අනුව. ඔය ඔය තින්සිකෝපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේම එක හාමුදුර කෙනෙක් ගිහිල්ලා ඔය මාර්ගඵල ලැබලා නිවන් ලැබපු හාමුදුරුවන්ගෙන් ගිහිල්ලා අහනවා ඔබ කොහොමද මේ මාර්ගඵල ලැබලා ඔබේ දර්ශනේ පිරිසිදු භාවයට පත් කරගත්තේ? එතකොට සමහර සමහර හාමුදුරුවෝ කියනවා මේ පංචස්කන්ධයේ සමුදය ඇතිවීමයි අත්සංගමේ නිරෝධයයි දැකලා. මේකෙන් මෙයාට සතුටටපත් වුණේ නැහැ මේක අහලා. ඒ තවත් හාමුදුරුවෝ කට්ටියක් ගාවට යනවා නිවන් දැකලායි කියලා පිළි අරගෙන සිටිනවා. හාමුදුරුවෝ. ඒ ගායනා ගාවට ගියාට පස්සේ අහනවා ඔබ කොහොමද ඔබලා වහන්සේලා කොහොමද නිවන් අවබෝධ කළේ නිවන් දැක්කේ? අපි මේ පස් පස් ආයතන හයේ සමුදය යත්තංගමේ දැකලා තමයි අපි නිවන් අවබෝධ කළේ. මේකදී මෙයා තවත් පැහැදුනා. ඊට පස්සේ තවත් කට්ටියක් ගාවට යනවා. එයා ගාවට ගියාට පස්සේ ඒ හාමුදුරුවෝ කියනවා අපි මේ ධාතු අය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයේ සමුදය යත්තංගමේ දැකලා යති නිවන් අවබෝධ කරගත්තා. එතනින් සෑයීමකටපත් වෙන්නේ. තවත් තවත් තැනකට ඌ යනවා. ඌ ගියාට පස්සේ ඒ හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා යම් කිංචි සමුදය ධම්මා සම්බන්ත නිරෝධ ධම්මන්ති පස්සා. බහය කියන්නේ යමක් හේතෙන් හටගත්තා නම් ඒ හේතෙන් හටගත් ධර්මයන්ගේ නැතිවීම දැකලා අපි නිවනට සිතපත් කරගත්ත කිය. මේ දේ දැන් මේ හාමුදුරුවෝ බැරිම තැන බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ඉතින්ලා මේ කතාව ඔක්කොම කිව්වා මේ හාමුදුරුවෝ ගාවට ගියා. මෙහෙම කියා මේ අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා ආදි වශයෙන් මේ කතාව ඒ විදිහටම ප්‍රකාශ කරා. බුදුහාමුදුරුවෝ එහිදී ප්‍රකාශ කරනවා මේ කෑල ගහක උපමාවක් දක්වලා. කෑල ගහ මොකක් දැකපු නැති මිනිහෙක් කෑල ගහක් දැකපු මිනිහගෙන් ගිහිල්ලා අහනවා කෑල ගහ මොකක්ද කියලා. මේ කෑල ගහේ ස්වરૂපය තමයි එක කාලයකට පොළොව හොක් වගේලා නුපසේනක් වගේ තියෙන. ඉතින් මේ පුද්ගලයා ඒ කාලේ නම් කෑල ගහ දැක්කේ කෑල ගහ කියන්නේ මහා නුපසේනක් වගේ එකක් කියලා ඒ පුද්ගලයා අරයට කියන කෑල ගහ දැක්ක පුද්ගලයා. මෙයා තවත් එක්කෙනෙක් ගාවට යනවා. එයා කෑල ගහ දැකලා තියෙන දකින්නකොට හැබැයි ඔක්කොම කොළ හැලිලා කෝට් කෑලි ටික විතරයි තියෙන එකක් පන්නුකක්වත් නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා කියන අනේ කිසිම කොලයක්වත් නැති නිකන් ඉරට වාගෙන ඒ වාගේ ගහක් මේ කියන්නේ කොල නැති නිකන් වේලිච්ච ගහක් කෑල ගහ කියන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා එතනින් සතුට වෙන්නේ නැතුව තවත් කෙනෙක් ගාවට යන කෑල ගහ කියන්නේ මොකක්ද කියලා. දැන් කොල හැදිනාට පස්සේ ඒකේ තන්නේ කර රතු පාට මල් වලින් පිරිලා ගහ සම්පූර්ණයෙන් බැහැලා යනවා. එතකොට මේ පුද්ගලයා මේක දැකලා තියෙන ඒ කාලේ. ඒ කාලේදී ඒ කෑල ගහ දාගත්තු පුද්ගලයා කියන කෑල ගහ කියන්නේ මස් වැදල්ලක් වගේ රතු පාට මල් වලින් පිරිච්ච එකක් කියලා. ඉතින් ඒ පුද්ගලයන් සතුට වෙන්නේ නැතුව තවත් කෙනෙක් ගාවට යනවා. එයා ගාවට යනකොට කෑල්ලකේ මල් හැරිලා ඒ පුද්ගලයා දැකලා තියෙන හිමයි පළු ගිඩි කරල් හොඩිගට ගොඩාකින කරල් බොහොම තියෙන කිසිම මලක්වත් නැති කොළයක්වත් නැති නිකන් හේනක දාලා ගිය මේ ගහක් වගේ එකක ගෙඩි ඇරිලා තියෙනවා නම් අන්න ඒ වගේ එකක් තමයි කෑල්ල ගහ කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ උපමාව කියනවා. මේ හැම කෙනෙම හරි කියන්නේ ඒ කුද්දලයා දැක්කේ කෑල ගහ යම් ආකාරයකින්ද ඒ ඒ ආකාරයෙන් ඒ කුද්දලයා ඒක විස්තර කරා. නමුත් කෑලදාය මුලින් ඉඳලා අගටම දැකපු පොඩ්ඩලෙක් නම් ওই කතාව කියන්නේ අර දැකපු දක්ෂණ මාසයෙන් එයා මේවක මෙන්න මේ වගේම නිවන් දැකන පොඩ්ඩලයක් Taman අවබෝධ කරන්නේ නිවන් යම් ආකාරයකින් නම් ඒ ආකාරයෙන් පමණක් ඒ කරුණ ඔහු කියන්නට සමත් වෙන ඒ කරුණ ටික පමණක් ඔහු කියනවා. ඒ නිසා අපි නම් එහෙම කතා කරන්නේ මොකද විවිධාකාරයෙන් විවිධ ක්‍රමවලින් ඒවා පරිවේශනාත්මකව නැත්නම් අත්දැකලා බැලීම තුළින් මේ තුළින් මේ තුළින් මේ තුළින් නිවන් ලබන්න පුළුවන් ආකාර විවිධාකාරයෙන් දැකලා අපි කතා කරන නිසා ඒකම කැලදේ උපමාව හැමෝටම සාධාරණ කතාවක් නෙවෙයි. නමුත් එදා හිටපු වික්ෂුන් වහන්සේලාගේ ස්වરૂපය මොකද්ද? බුදුරජාණන් වහන්සේ යම් උපදේශයක් දුන්නා නම් ඒ උපදේශය පිළිපැදලා ඒ අනුව නිවන් අවබෝධ කළා. එච්චරයි ගන්නාට නිවන් මඟ කියලා දෙන්නට අවශ්‍ය කමකුත් නැහැ. මොකද බොහෝ භික්ෂුන් වහන්සේලා ඒක බුදුරජාණන් වහන්සේලාත් හිටියා. ඉතින් එයා ඒකේ සෑහීමකට පත්වලා ඉතින් ඔක්කොම කරගත්තු දේ වැඩේ ඉවරයි නිම කළා කියලා සෑහීමකට පත්වලා සිටිනවා. ඒකට එවැනි කෙනෙකුට ඔය ගැල්ගහේ උපමාව ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් ගැලපෙනවා. මෙන්න මේ විදිහට නිවන් අවබෝධ කරගත හැකි ආකාර රාශියක් තියෙනවා. ඒකට මම මේ කතාවකේ අර පංචස්කන්ධේම ඇතිවීම, ඒක දන්දස්කන්ධේ නැතිවීම, ඇතිවීමේ හේතු ආදී දැකීමම පමණක් නෙවෙයි අවශ්‍ය වන්නේ නිවන් යාමට කියන කරුණ පෙන්වා දීම සඳහායි අපි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට කෙනෙකුට භාවනා කරන කෙනෙකුට තමන්ගේ රූපස්කන්ධය ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන මේ පංචස්කන්ධ ධර්මයන් මේවයි කියලා හොඳට තේරෙනවා නම්, ඒව ඇතිවීමේ හේතු මේවයි කියලා හොඳට අත්දකින්නට පුළුවන් නම්, ඒව නිරෝධය Tamanට භවනාව තුළින් අත්දකින්නට පුළුවන් ඒකම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කිරීම තමයි කළ යුතු වන්නේ. මොකද එයාට ගෝචර වන්නේ, එයාට වඩා පහසු වන්නේ. ඒකෙන් ප්‍රතිඵල ගත හැකි වන්නේ ඒ අනුව පිළිපැදීමේ. <laughs> නමුත් එහෙම තමයි වෙන කෙනෙකුට ඒක කළාට හරියන්නේ හරියන්නේ නැතුව තියෙන්න පුළුවන්. එයාට ඒක හරියන්නේ නැහැ. සමහර විට එයාට මේ ධාතු හයක් වශයෙන් බලනකොට හරියන්නේ පුළුවන්. ඒ කියන්නේ ඇඟ ගත්තොත් නම් පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් හැදිලා තියෙන්නේ. ආකාශ ධාතුකුත් තියෙනවා. ඒකට ධාතු පහ. මේක අමතර සිට තියෙන විඥාන ධාතු. මේ විඥාන ධාතුර ස්වરૂපය අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් ලබා ගන්නට පුළුවන්කම. ඉතින් යෝගාවචරයේකට භාවනා කරන කෙනෙකුට Tamanට තේරෙනවා නම් පංචස්කන්ධය සත්වයන් ධර්මයන්ට වඩා මේ ධාතු හය ඉතා හොඳට තේරෙනවා. මේ ධාතු හයේ සමුදේ ඉතා හොඳට තේරෙනවා නම් මේ ධාතු හය අර මෙතන සත්‍යයක් පුද්ගලෙක් ගන්න කියලා ගන්නට දෙයක් නැහැ කියලා Tamanට අර පංචස්කන්ධ ධර්මයන්ට වඩා හොඳින් අවබෝධ වෙනවා නම් ඒක මේකම ප්‍රගුණ කරන්නට ඕන. තවත් කෙනෙකුට ওই දෙකම හරියන්නට බෑ. මේ දෙකම හරියන්නේ නැහැ සමහර විට. එයාට සමහර විට පස්ස ආයතන කියලා තියෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ඉන්ද්‍රිය හයක් තියෙන. මේවම තමයි ආයතන කියන්නේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායතන, මනායතන කියන්නේ. මේවා පස්ස ආයතන කියන්නේ මේ ඇහැට රූපයක් දැක්ුණා දැක්කාට පස්සේ රූපය පිළිබඳ විවිධ සිතිවිලි ගන්නවා. කියන්නේ ඇහැට දැකපු රූපය අපි හඳුනා ගන්නවා රූප සංඥාව. ඒ ඇහැට දැකපු රූපය හඳුනාගත්තාට පස්සේ යම් කිසි වේදනාවක් ඇති වෙනවා සැප වේදනාව, දුක් වේදනාව, මඳහත් වේදනාව. නැත්නම් ඒ දැකපු ඇහැට දැකපු ඒ වේදනාව පිළිබඳව සංඥාවක් ඇති වෙනවා මට මේ ඇහැට දැක්ක මේ රූපේ රූපේ නිසා මට සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා. ඒ වේදනාව පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. නැත්නම් සංඥේ දුක් වේදනාවක් ඇති වෙනවා කියලා දුක් වේදනාව ගැන සංඥාවක් ඇති වෙනවා. කවදාකාරිකම සංඥා ස්කන්ධය ඇති වෙනවා. ඊට අමතරව දැකපුවාද රූපය පිළිබඳ විවිධ සිතිවිලි ඇති වෙනවා. මෙයා බොහොම හොඳයි ලස්සනයි ලබා ගන්නට ඕන නැත්නම් මේක වටිනා බඩුවක් මේ වගේ දෙයක් මට ගන්න තියෙනවා නම් කොච්චර හොඳද විවිධාකාර සිතිවිලි එන්න පුළුවන් නරක පැත්තට හරි හොඳ පැත්තට හරි ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි ඊර්ෂ්‍යාවෙන් හරි කවර ආකාරයෙන් හරි සිතිවිලි ගලා යෑම පැහැට රූපය දැක්කම සිදුවන්නට පුළුවන්. ඒ අනුසාර ඒ සිතිවිලි ගලා යනකොට සමහර රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, ක්ලේශය තියෙනවා, මේක ආකාර. මෙන්න මේ ඇහැට රූප ලෝකයේ දැකලා ගලන සිටිවිලි ධම්ම සමූහයම එකට අරගෙන කතා කරනකොට අපි ඒකට කියනවා චක්ක සම්පස්සායතනය කියලා. චක්ක සම්පස්සේ නිසා මේ සංස්කාර ධම්ම ඇතිවෙන ස්ථානය කියන එකයි චක්ක සම්පස්සායතනය කියන එකේ සරල අදහස. ඒතකොට මේක අනුව බලලා කෙනෙකුට ඉමන් යන්නට පුළුවන්. ඒතකොට කනටත් ඔය විදිහට බලන කනට සද්දයාව සද්දයාවට පස්සේ සද්දය හඳුනා ගන්නවා. සද්දේ පිළිබඳ විවිධාකාරයෙන් සැප දුක් නැදහත් වේදනා ඇති වෙනවා. විවිධ සිතිවිලි ඇති වෙනවා. රාග ද්වේෂ ආදී ක්ලේශ ජනිත වෙනවා. නැත්නම් මේ සද්දේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් මම අහනවා නෙවෙයි මගේ ඇසීමක් මේවා අනාත්ම ධර්මාදී විවිධ ආකාරයෙන් කුසල පාක්ෂික සිතීල ඇති කරගන්න පුළුවන්. මේ කවර සිතීල ධර්මයක් පහළ වුණා. මේ කන ඇසුරු කරගෙන සද්දේ පාදක කරන පහළ කරන සිතීල ධර්ම සමූහයටම අපි කියනවා සෝත සම්පස්සායතන කියලා. මේ විදිහට තමයි නාසයට ගඳ සුවඳාවට පස්සේ සිතීලිය කියන ගොඩක් නා දිවට රස ගෑවුනාට පස්සේ ආකාරයෙන් සිතිවිලි රසයක් දැනෙන්නට පුළුවන්. කයට වේදී ස්පර්ශ හමුනාට පස්සේ ඒ එදකින්ම සිතිවිලි ගලා යamak සිදු වෙනවා. ඒ වගේම මනසට වේදී අරමුණු හමුනාට පස්සේ ඒ ආකාරයෙන් සිතිවිලි ගලන්නට හැකියාව තිබෙනවා. මේ ආකාරයෙන් මේ ඉන්ද්‍රිය හයි යථා පරිදි ක්‍රියා යන ඒ ඉන්ද්‍රිය හරේ යථා සත්‍යයේ යථා පරිදි අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්. මේ ඉන්ද්‍රිය හය අතර මෙතන මේ ස්පර්ශ ආයතන හය අතර මෙතන වෙනසක් තියෙන්නේ. මේ ඔක්කොම තියෙනවා පවතිනවා නැති වෙනවා අනිත්‍යයි අනාත්මයි ආදී වශයෙන් දැකලා ඒ අනුව නිවන් යන්නට කෙනෙකුට පුළුවන්. එතකොට Tamanට තේරෙනවා නම් අර පංචස්කන්ධ ධර්මයන්ටත් වඩා නැත්නම් අර ධාතු වලටත් වඩා මේ කියපෝ ආයතන හය පස් ආයතන හය Tamanට ඉතාම හොඳට තේරෙනවා ඒකම වැඩි වැඩියෙන් ප්‍රගුණ කරනවා වැඩි වැඩියෙන් අවබෝධ කරනවා මේ පස් ආයතන හය යථා ස්වરૂපය. ඒවා දන්නේ නැති කෙනෙකුට නිවන් යන්න බෑ. ওই ටීප් එක කරුණක් හරි නොදන්නා කෙනෙකුට නිවන් යන්නට බෑ. එතකොට ඒ පංචස්කන්ධේ හරියට හරියටම හරියට අවබෝධ කරගන්නට ඕනේ. නැත්නම් ওই කියපු ධාතු හය හරියට හරියට අවබෝධ කරගatiya නැත්නම් මේ කියපු පස් ආයතන හය හරි දකින්නට දැන් තවත් කෙනෙකුට ඕකත් හරියන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඔයිටත් ඇගිය හරිම පහසෙන් කෙනෙකුට පුළුවන් වෙනවා මේක නාමයක් මේ රූපයන් හංග කියන්නේ රූපස්කන්ධේ, සිත කියන්නේ නාමස්කන්ධේ. සිතේ වෙන වේදනාවක්, සිතින් තමයි දුක් විඳින්නේ, සැප විඳින්නේ අදහස් ගන්න ඒකත් නාමය. සිතින් තමයි මේක හඳුනාගන්නේ දේවල්. ඒ හඳුනාගන්න දේවල් ඔක්කොම සිතේ තියෙන නාම ධර්මය. සිතින් තමයි මේ ඒවා සිතිවිලි ඇති කරගන්නේ. ඒවත් ඔක්කොම නාම ධර්ම. සිතේ දැනීමක් පවත්න දැනීමක් නාම ධර්මය. මේ රූපයයි මේ නාමයයි මේ දෙක තමයි මෙතන වෙලා තියෙන්නේ. මෙතන වෙන මොකක්වත් නැහැ. මේ නාමය මේ රූපය කියලා ඒ දෙක පැහැදිලිව දකින්නට පුළුවන් නම් මේ රූපය තියෙන්නේ මේ විදිහට නාමය ඇතිවන්නේ මේ විදිහට මේ මේ හේතුන් නිසා. රූපේ නැතිවනවා මේ හේතුන් නැති වෙනකොට නාමයක් නැති වෙනවා මේ හේතුන් නැති වෙනවා කියලා මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ඇතිවීමේ හේතු ආදී දකින්නට පුළුවන් නම් වඩා පහසුවෙන් Tamante ඒක වඩා හොඳට අවබෝධ වෙනවනම් ඒකම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරන එක තමයි කර යුතු වන්නේ. එතකොට ඒක දැකීම වුණත් ඇති. මේ හැම හැම අවස්ථාවකදීම අර පංචස්කන්ධයමයි මේ විවිධාකාරයෙන් විවිධ දෘෂ්ටි කෝණ වලින් විවිධ යෝගාවචයන් බලන්නේ. එතකොට ඒ ආකාරයෙන් බැලුවහම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නිවන් අවබෝධ. තවත් කෙනෙකුට ඕකත් සුදුසු වෙන්නද පුළුවන්. කියන්නේ ඔය කීප එකක්වත් මේ දක්වා කීප එකක්වත් කෙරුවට හරියට අවබෝධයක් ලබන්න බෑ. Tamange ඒක කේ භාවයක් ඇති වෙන්නේ ගැඹුරු අවබෝධයක් ලැබෙන්නේ. සමහර කෙනෙකුට හේතුඵල දෙකක් වශයෙන් මේක දකින්නට පුළුවන්. කියන්නේ මේ මේ හේතු මේ මේ ඵල ඒක කියන්නේ පටිච්චසමුප්පන්න කියන වචනේ බුදුහමඳු දක්වලා තියෙන හේතුඵල කියන එකට පටිච්චසමුප්පාද ධර්මයන් වශයෙන් මේ தත්යන් අවබෝධ කරගන්න පුළුවන් මේක ටිකක් තියුණු ප්‍රඥාව තියෙන කෙනෙකුටයි දකින්න පුළුවන් වන්නේ එවැනි කෙනෙකුට ඔය කියන දේවල් වලට වැඩි අර පටිච්චසමුප්පාද ධර්මයන් අහනකොට හිත නිවනටපත් වෙනවා දැන් උදාහරණ වශයෙන් එදා බුදුහමඳු ඉන්න කාලේ බෝසත්ත්වත් එක්ක මහ බිරිම්මන් කළ චන්නහාමුදුරෝ බුදුහාමුදුරුවෝ පින්නම් පැවට පස්සේ නිවන් ගියේ රහත්තුනේ. ඉතින් උන්වහන්සේ බුදුහාමුදුරුවෝ ජීවිතයේ ඉන්න ජීවත් වෙලා සිටින කාලෙත් එක්ම මේ අනේ අනිත්‍යයි දුකයි අනාත්මයි රූපස්කන්ධය අනිත්‍යයි වේදනා සංඥා සංකාර අනිත්‍යයි අනාත්මයි ඒ ඇහැ කන නාසය දිව ශරීරය අනිත්‍යයි අනාත්මයි නැත්නම් ඔය පටවිය ආපෝතේජෝ වාය ධාතු අනිත්‍යයි අනාත්මයි ආදී කරුණු දැකලා දැකලා අහලා අහලා කියලා හොච්චට අවබෝධ කරගෙන හිටියේ නමුත් ඔහුට නිවන් යන්නට බැරි වුණා ඔහු නිවන්ගේ පටිච්ච සම්පාද ධර්මයන් නැවත නැවත සිහිපත් කිරීම තුළින්. එතනදී එයාට ගෝචරවන්නේ ආගිට නිවන් අවබෝධ කර ගැනීමට හැකි වුණේ ඒ ආරම්භණය තුළින්, ඒ භාවනා ආරම්භණය තුළින්. ඒක නිසා කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා සමහරට හේතුඵල වශයෙන් දැකීම තුළින්, පටිච්ච සම්පාද ධර්මයන් තුළින් දැකීම තුළින්. මේක කරන්නට පුළුවන් නම් ඉතාම දැඩි දියුණු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙන මේකේ ආත්මයක් නැහැ අනාත්මයි කියන්නේ. එතකොට ඒක Tamanට තේරුම් ගන්නට පුළුවන් නම් මේ හේතුඵල ක්‍රියාදාමයේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕන. ඒකකොට Tamanට ඉතා හොඳට පැහැදිලිව අවබෝධ වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ. නැත්නම් මේ කප්පත්තක් කෙනෙකුට තේරුම් ගන්නට බැරි නම් සමුත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා සමහරට මේ පංචස්කන්ධයේ ඇඟේ තව සිටියේ තියෙන විශේෂම රූපස්කන්ධයේ තියෙන දෙතිස් ගුණ මේක පිළිකුල් වශයෙන් බලන දෙතිස් මේ මේකේසන් දොම්නිය දස්සම් මස්නාර ඇට ඇට මිදුළු අපවඩු අදවත් පෙනහැරි ආදී කොටස් තියෙනවා මේ කොටස් දේශ බලලා මේ කොටස් කෙරෙහි කලකිරීමක් විරාගයක් නොවැල්මක් ඇති කර ගන්නට පුළුවන් මේ ජරාව ගොඩක් නේ මේක කෙරේ ඇලෙන්න හොඳ නෑ මේ ජරාවක් මේවට ඇලෙනවා නම් මේකේ තියෙන සිටීම ක්‍රියාදාමයන මේ සිතත් ඇති වෙනවනේ ඇති වෙනවනේ ඒක නිසා මෙතන මේ මේ ඇලිය යුතු දෙයක් නෙවෙයි විරාගය ඇති කර යුතු දෙයක් තියෙන්නේ මේක අපි අත්හරින්නට ඕනේ ආදී විවිධ විදර්ශනාමය සිටී ධම්ම පරම්පරාවන් ඒ පිළිකුල් කොටස් වශයෙන් දැකීම තුළින්වත් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් ඒකම නම් සංසාරයේ පුරා අපි වැඩිපුර භාවිතා කරලා තියෙන ප්‍රගුණ කරලා තියෙන්නේ ඒකෙන් තමයි එහාට නිවන් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා ඔහුට පුළුවන්කම දෙනවා ඒ පිළිකුල් භාවනාව පමණක් වැඩිම තුලින් නිවන් ලබන්න. මේ එකක්වත් කරන්නට බැරි සමහරු ඉන්නවා. ඒ අයට ඔය පංචස්කන්ධයේ නියම තත්ත්වයේ බුදුහාමුදුරුවෝ කියන ඥානතෝ හම්බික්කේ පස්සතෝ ආස්වානෝ කයවම් කයවත් කයම් වදාමි. කිංච ඥානතෝ කිං පස්සතෝ ඉති රූපන් ඉති රූපස්සං වේති රූපස්සත්තං මොහාදී වශයෙන්. මේ පංචස්කන්ධය දකින්න සමුදය දකින්න නිරෝධය දකින්න මේ කොච්චර දැක්කත් කෙනෙකුට නිවන් යන්නට බෑ සමහර විට. හේතුව ඒ අය පුරුදු වෙලා තියෙන සංසාරයේ ධ්‍යාන පාදක කරගෙන සමාධි වඩලා ඒ තුලින් නිවන් යන ආකාරයේ සංසාරේ පුරුදු කරලා තියෙනවා. ඒකෝට එයාට ඒක දැක්කට ඕක අවබෝධ වුණාට නිවන් ලැබෙන්නේ එයා සමහර විට ධ්‍යානයක් පාදක කර ගන්නවා පළවෙනි ධ්‍යානිය හෝ දෙවෙනි ධ්‍යානිය හෝ කවර ධ්‍යානයක් හරි. පඨමං ඥානං පඨමං පහන් දික්කේ ඥානං නිසාය ආසානං කයම දාමේ ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන ප්‍රථම ධ්‍යානයේ නිසා මම ආශ්‍රයන්සේ කරන්න පුළුවන් කියලා කියනවා කියන ඒකයි අදහස්. ඒ විදිහට ධ්‍යාන පාදක කරලා කෙනෙකුට නිවන් යන්නට පුළුවන්කම තිබෙනවා. මේ ආකාරයෙන් නිවන් යන්නට හැකිය ආකාර නිවන් යාමෙහි දොරටු රාශියක් තියෙන එක එක පුද්ගලයාගේ චරිත ලක්ෂණ, පාරමී ශක්තියෙන් කරන්නට පුළුවන් හැකියාවන් ආදී කරුණු මත ඒ කරන්නා පවතින. ඒක නිසා එකම කරුණක එල්බගෙන සිටින්න දෙපා දිගින් දිගට දිගින් ටික කාලයක් කළාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් ගන්නට බැරි නම් ඊට වඩා හොඳින් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් ක්‍රමයක් ඇති. ඒක නිසා සාදුස කම්මස්ථානාචාර්යවරයෙකුගෙන් ඒ පිළිබඳ කරුණු විමසා දැනගන්නවා. මෙහෙම මේ මම මෙච්චර කාලයක් කළා. මේකෙන් මට ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. නැත්තම් කවුරු හරි මේ කම්මස්ථාන දෙන කෙනෙකුයි අහනවා මේ ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා. ඒක නිසා මට මොකක්ද කරන්න පුළුවන් කියලා. එතකොට නිවැරදි ආකාරයෙන් කරුණු දැක ගන්න පුළුවන් ගුරුවරයෙක් නම් ඔහුට තරමද්දුරට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මෙයාට මේක මෙන්නම් නිවන් යන්න කාරියක් බෑ. ඒක නිසා මොකට වෙන ක්‍රමයක් කියලා දී යුතුයි. මේක මේක නෙවෙයි කියලා. ඒක නිසා මේ එකටම එල්දිලා කටයුතු කරන්න දෙපා. ඒකට මේ දක්වා කියපු කරුණ වලින් මේන දැන් මොකක්වත් මතක තබා ගන්නට බැරි තත්ත්වයක් මුල්ගත වෙලා. මම කියේ මේ දක්වා නිවන් යන්නට පුළුවන් වන්නේ දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට. කුමක් දක්නා කුමක් දන්නා කෙනෙකුට පංචස්කන්ධයේ යථා තත්ත්වේ නියම තත්ත්වේ නියම පරිදි දක්නා කෙනෙකුට. ඒ පංචස්කන්ධයේ යථා තත්ත්වේ දැකීම තමයි බුදුමහා ප්‍රකාශ කරන්නේ. මේක රූපය, මේක රූප සමුදය, මේක රූප නිරෝධය නිරෝධය ආදී වශයෙන් පංචස්කන්ධයට මේක එකක් අරගෙන කියන්නේ. ඉතින් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙහෙම මේව දැනගෙන හිටියා නිවන් ලබන්නට බෑ සත්‍විස් බෝධිපාක්ෂණයන් භාවිතා කරලා නැත්තම්. සතර සතිපට්ඨානාදී ධර්ම. ඒකට උපමාවක් දක්වලා තියෙනවා. අර චිත්තීශීලිය විස්තර දැක්කේ නැත්නම් පැටවෙන්නේ නැහැ වගේ කියලා. එතකොට ඒක නිසා විමානයේමඩ බලාපොරොත්තු වෙන කෙනා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මා තුරින් ඒකෙදි කොටස් කොටස්නේ තියෙන සතර සරිපට්ඨාන එක කොටස සම්මප්පදාන තව කොටස මේ විදිහට කොටස් තමයි එක කොටසක් කරේ හොඳට ප්‍රගුණ කරන්නේ එහෙම ප්‍රගුණ කරන අතර ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව අර පංචස්කන්ධයන්ගේ යථා තත්ත්වයේ තේරුම් ගන්න බලන්න ඒ තුළින් නිවන් ලැබෙනවද නැත්නම් පංචස්කන්ධයේ නියම තත්ත්වය Tamanට හොඳින් අවබෝධ වෙනවද? පංචස්කන්ධයේ හරියට බලනකොට මෙතන සත්‍ය පුද්ගලයේ කාර්යය කියලා ගන්න නැහැ මොකක්වත් නැහැ කියලා හොඳට වැටේනවද? ඒකට මට සුදුසු කියලා Tamanම තේරුම් ගන්න. මොකද Tamanට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය Tamanට වෙන කෙනෙකුට වඩා හොඳින් තේරෙනවා. ඒක බැරි නම් ඒකට වඩා පුළුවන් වෙන්නට පුළුවන් මේ ධාතු වශයෙන් බලන්නේ. එහෙනම් ධාතු වශයෙන් බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඒ විදිහට බැලනම් මේ ආයතන වශයෙන් බලන්න චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායතන, මනායතන. මේ ආයතන හය වශයෙන් බලන එක ඊටාම් පහසු ක්‍රියාවක් වෙනවා. ඒ ආයතන අන්න තමයි කටයුතු කරන්නේ. එතකොට මේ ආයතන හය අනුව ඒ සිත්කලයා බලනකොට ඌට පැහැදිලිව තියෙනවා මේ ආයතන හය හැර මෙතන වෙන මොකක්වත් නැහැ මේ කොටස් හය හය පැත්තකට දැම්මනම් මොකද්ද ඉතුවන්නේ කොහොම මේක මම කියලා ගන්නද කොහොම මේකේ ආත්මයක් කියලා ගන්නද කියලා එයාට ඉතා පැහැදිලිව අත්දකින්න පුළුවන් වුණා දැන් මාසයක් දෙකක් වගේ සුළු කාලයකට පෙරසිදීච්ච එක මම මේ කියන්නේ එතකොට එයාට පුළුවන් වුණේ ආයතන වශයෙන් භාවනා කිරීම එතකොට ආයතන වශයෙන් බැරි නම් ටිකක් බලන්න ඔය සම්පස්සායතන ගැන අපි මේ කතා කළේ නාම රූප ධර්ම වශයෙන්. නැත්තම් පටිච්ච සමුපාද ධර්ම කවර ආකාරයකින් හරි Tamanට තීරණ වඩා හොඳින් අවබෝධ කරගත හැකි ආකාරයෙන් මේ පංචස්කන්ධය ධර්මයන් දකින්නට ඕනේ. රූපං සමන්නේ සමන්නේ සති රූපේ නැවත නැවත විමස විමසා බලනවා යථා තථා රූපස්ස ගති රූපේ ස්වરૂපේ යන්තා තියනවා නම් හේතුව දැනගන්න ආකාරයෙන් කියලා බුදුහාමුදුර දැක්කා. කියන්නේ රූපය ගැන අපි අවබෝධ කරගන්නට ඕන රූපේ තියෙන ස්වરૂපේ යන්තාක් නම් ඒ සියලුම தත්යන් දකින ආකාරයෙන්. වේදනාව වේදනං සමන්නේසේති සම වේදනාව ප්‍රාණුවණින් දකිනවා වේදනාවේ ස්වરૂපය යම්තාවද ඒතාකේ සියලුම ධර්මයන් දකින ආකාරය. මේ විදිහට සංඥා සංඛාර විඥානත් ඒ විදිහට අවබෝධ කරගන්නට ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි අර කලින් කියපු ධාතු හරි ආයතන හරි ඒකේ නියම තත්ත්වයන් තේරුම් ගන්න ආකාරයෙන් අවබෝධ කරගත යුතුයි. ඒ කිරීමෙන් තමයි කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්. මෙහෙම කරන්නේ නැතුව ඉඳලා කොච්චර කාලයක් භවනා කළත් අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් වුණත් Tamanට නිවන් අවබෝධ කරන්නට හැකියාව ලැබෙන්නේ මොකද නිසි මාර්ගයට බැහැලා නැහැ. ඒ නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම තමාගේ සිත තුළ දියුණු වෙලා නැහැ. කොච්චරකල් භාවනා කළා කියන එක නෙවෙයි වැදගත් වන්නේ. සමහර විට දවස් 3-4කේ නිවන් යන්න පුළුවන් හරි ආකාරයෙන් පාරමී ශක්තිය තියෙන කෙනෙකුට නිවර්දි ආකාරයෙන් මේ භාවනාව කළා. ඉතින් මේ කාලය නෙමෙයි වැදගත් වන්නේ මෙතෙක්කල් භාවනා කරපු කියලා කියන කාලය තමා මේ කරුණ කොයිතරම් දුරට අවබෝධ කරගන්නට තමන්ට පුළුවන් කියන කාරණාවයි මේ දීසඳා පාඩේ. ඒක නිසා මේ කරුණු ටික ටික හරි අවබෝධ කරගන්න බලන්න. මම අනිත් දවසේදී මම මේ ඇයට කලිනුත් කියලා තියෙනවා මේ පංචස්කන්ධය පංචස්කන්ධ සමුදය නිරෝධය ගැන මේක පිළිබඳව නැවත මම මේ ඇයට ඊට වඩා වැඩි විස්තරයක් සහිත ඊළඟ දේශනාවේ සිට කරුණු ඉදිරිපත් කරනවා. මොකද මේ ඇයට නිවන් ලබා දීමේ කරුණා අදහසක් පෙරදරි කරගෙන අපි මේ දේශනා ඉදිරිපත් කරන ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරි නම් ඒක මේ ඇයගේ තියෙන අඩුපාඩු අඩුපාඩුවක් විය හැකියි. ඔය අඩුපාඩු ටික ටික හරිය සකසා දීමේ අදහසින් අර කලින් කියපු දේවල් වලට වඩා වැඩියෙන් අප ඒක විස්තර කරන්න. එතකොට දැන් මතක් කරලා දෙනවා අපි මේ රූපේ රූප සමුදේ රූප නිරෝධය කියන්නේ මොකක්ද කියලා නිකන් ඒක ගැන සිහිපත් කිරීමක් පමණයි. මේ නිවෙස් වලට ගියාට පසුව ටිකක් සමාධිමත් සිතක් ඇතිව කල්පනා කරලා අවබෝධ කරගන්න බලන්න. මේ එක එක පංචස්කන්ධ එක කොටසක්. රූපය රූපය කියන්නේ තමන්ගේ ශරීරය. මේ ශරීරයේ එක්කෝ ධාතු හතරෙන් බලන වශයෙන් බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. මේ හැර වෙන මොකක්වත් නෑ. නැත්තම් මේක දෙතිස් කුණප වශයෙන් බලන්න කේසලොන් නියදස් සම්මස්නහර මේකේ මෙතන තියෙන මේකනේ කියලා. එතකොට මේ රූපය නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවනේ මේ දක්වාම අනිත්‍යයට ගියානේ මේක තුලින් කොච්චර දුක් ලබා දෙනවද දුක් ලබා දුන්නද ඉදිරියේදී තුන් ලබා දෙනවද කියන කාරණාව තේරුම් ගන්න. මේ රූපේ මට ඕන විදිහට කොහෙත්ම ඇති පවත්වාගෙන යන්න පුළුවන් ධර්මයක් නෙවෙයිනේ මේ රූපය ඒකේ පාඩුවේ පවත්නා වූ අනාත්ම ධර්මයක් මේ කියන කරුණත් අවබෝධ කරගන්න. එතකොට රූපේ අනිත්‍ය භාවයයි දුක්ඛ ස්වરૂපයයි අනාත්ම ස්වરૂපයයි පිළිබඳ පැහැදිලි අවබෝධයක් Tamanට ඇති වෙන්න ඕන. ඒ කියන්නේ මේක Tamanගේම සිතින් Tamanටම අවබෝධ විය යුතුයි. මම කියවට ඒක මතක තබා ගැනීම විශේෂයෙන්ම ප්‍රමාණවත් නැහැ නිවන් ලැබීමට. ඊළඟට රූපයේ සමුදය ගැනත් බලන්න රූපය ඇතිවීමේ හේතුව. මෞකසට කොහොමද රූපයක් ඉස්සනම තමන්ගේ තමන් ගැන ගත්තොත් මේ අඟ කොහොමද ඉස්සනම මෞකසට ජනිත වීමට ආවේ නැත්නම් මොන මොන හේතු නිසාද ආවේ මව කුස තුළ මේ රූපේ වැඩිනේ කොහොමද මොන මොන හේතු නිසාද මව කුසෙන් බිහි වුණාට පස්සේ මේ රූපේ මේ දක්වා වැඩි වැඩි පැවැතගෙන පැවැතගෙන මොන මොන හේතුන් තියෙන නිසාද මේවා හේතු වශයෙන් අභිධර්ම පොත්වල දක්වලා තියෙනවා හතරක් කර්ම චිත්ත ඉක්තු ආහාර කියලා සූත්‍ර පිටකේ දක්වලා තියෙනවා කරුණු හතරක් මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර, කබලිකාර ආහාර කියන. මේ කවර ආකාරයකින් හරි මේ දෙකෙන්ම දක්වන්නේ එකම කරුණක්. ඒ කවර ආකාරයකින් හරි මේ සමුදේ දකින්න දකින්නකොට Tamanටම පැහැදිලිව අවබෝධ විය යුතුමයි මේ රූපය මේ හේතුන් නිසා හටගන්න දෙයක් නේ වෙන දෙයක් නොවේ නේ කියන කරුණ. මේක මම කියලා හිතුවට මේක මගේ කියලා හිතුවට මේ හේතුන් නිසා හටගත් ඵලයක් නේද මේ රූපේ කියන කාරණාව Tamanටම අවබෝධ විය යුතුයි. එතකොට වේදනාව කියපුවහම සැප දුක් මැදහත් වේදනා තුනටම වේදනාව කියන්නේ මේක තමයි වේදනාව කියලා ඒක පහසෙන් වේදනාව අවබෝධ කරගන්න පුළුවන් වෙයි. වේදනාව විශ්වරූපය අවබෝධ කරගන්න මේක අනිත්‍යයට යනවා හැම වෙලාවෙම පවතින්නේ මේ වේදනාව තුලින් විවිධාකාර දුක් ලබා දෙනවා. සැප වේදනාව තුලින් විවිධාකාර දුක් ලබා දෙනවා. ඒ වගේම මේක මම හෝ මට ඕනෑ විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක්. මේ වේදනාව ඇති වෙන හේතු මොනවද? මේ මේ හේතුන් තියෙනකොට මේ වේදනාව පහළ වෙනවා විශේෂයෙන්ම වගේම පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. පස්සපච්චා වේදනාව කියලා දක්වලා තිබෙනවා. මේ පස්සේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වී යනවා. ඒ කියන්නේ යම්කිසි වේදනාවක් ගැන දින්නේ යම්කිසි ස්පර්ශයක් නිසා නම් ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ ස්පර්ශය තුළින් ඇතිවුණු වේදනාව පමණක් නිරුද්ධ වෙනවා. ඒකයි. එතකොට සංඥාව ගැන කල්පනා කරන්න සංඥාව කියන්නේ හඳුනා ගන්න එක රූප සංඥා, ශබ්ද, රූප ශබ්ද, ගන්ධ රස, පොට්ටබ්බ ධම්ම. ඇතට පේන රූප, කනට ඇහෙන ශබ්ද, කන ආසයට දැනෙන ගඳ, සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විවිධ දේවල් අපි හඳුනා ගන්නවා. මේක තමයි හඳුනා ගැනීම කියලා අවබෝධ කරගන්න. මේ හඳුනා ගැනීම කියන එක අනිත්‍යයට යන ආකාරය දකින්න. මේක මම හෝ මගේ දෙයක් නෙවෙයි අනාත්මයි. මේක මහා දුකක් කියන කරුණ ගැන ටිකක් අවබෝධ කරලා බලන්න තමන්ගේ හදවතින්. මේ සංඥා සංඥාව ඇති වෙන්නේ කොහොමද සංඥා සංඥාවේ සමුදය මොකද්ද කියලා ඊළඟට අවබෝධ කරගන්න බලන්න. ඒ දේ තමයි තේරෙනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පස්ස සමුදය සංඥා සමුදය කියලා. පස්සේ නිසායි මේ සංඥාව ඇතිවන්නේ කියලා. ඇහැට රූපයක් දැක්කහම ඒ රූපේ නිසා රූපේ දැකීම නිසා පහළ වෙන චක්කු විඥාන කියන ඒ රූපේ දැකීමේ සිත මෙන්න මේ නිසා තමයි ඒ රූපේ හඳුනාගන්නේ. කනට සද්දේ හඳුනාගන්න පස්සේ ඒ සද්දේ හඳුනා ගැනීමේ සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වෙච්ච නිසා තමයි ඒ සද්දේ හඳුනාගන්නේ. මේ විදිහට ඉන්ද්‍රිය හයටම මේ හඳුනා ගැනීම ඇතිවීමේ හේතුව බලන්න. මේක Tamanට ඕන විදිහට ඇති වෙච්ච එකක් නෙමෙයි මේ හේතුඵල ක්‍රියාදාමයක් කියලා. ඊළඟට සංස්කාර. සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතිවිලි. මේ සිතිවිලි විවිධාකාර සිතිවිලි කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්, කුසල්ුත් අකුසලුත් නොවන සමහර සිතිවිලි තියෙනවා. ඒ සිතිවිලිත් වෙන්නත් පුළුවන්. ඒ කුසල් අකුසල් නොවන සිතිවිලි වලට කියන්නේ අව්‍යාකත ධම්ම කියලා. එතකොට මේ කුසල කුසල ධම්ම, අකුසල ධම්ම, අව්‍යාකත ධම්ම කියලා බුදුහාමුදුරුවෝ තුනට කියන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඒ සංස්කාර සිත තුළ පහළ සිතිවිලි මේවයි කියලා අවබෝධ කරගන්න මේ සිතිවිලි අනිත්‍යද අනේක මේ සිතිවිලි ඒකාන්ත වශයෙන් දුකක් මේවා Tamanගේ ඒවා ඕ Tamanට අයත් ධර්ම නොවන බව අවබෝධ කර ගැනීම ඊට අමතරව මේ සිතිවිලි පහළවන්නේ මොන මොන හේතුන් නිසාද කියලා දැකීමත් කරගත් අවබෝධ කරගත යුතුයි. ඒ කියන්නේ සිතිවිලි පහළවන්නේ සංස්කාර ජනිතවන්නේ පස්ස සමුදය සංස්කාර සමුදය කියලා දෙන්නේ බුදුහාමුදුර දක්වන්නේ ඒ ස්පර්ශය නිසා. හැට රූපය දැක්කම ඒ පිළිබඳ සිතක් හයනවා. ඒ සිත ඇතිවෙච්ච නිසා තමයි ඒ රූපය පිළිබඳ සිතිවිලි පහළවන්නේ. අනිත් ඉන්දියන්ට මේ ආකාරයෙන් තේරුම් ගන්න මේවා Taman හෝ Tamanට අයත් ධර්ම නෙවෙයි මේවා අනාත්මයි. ඊළඟට මොකද විඥානය. මේක තමයි විඥානය. විඥානය කියවම ඈත රූප දැක්කහම දැනීමක්, කනට ශබ්ද ඇසුනහම දැනීමක්, නාසයට ගඳ සුවඳ පිළිබඳ දැනීමක්, නම් දිවට රස පිළිබඳ දැනීමක්, ඒ වගේම කයට දැනෙන ස්පර්ශ පිළිබඳ දැනීමක්, මනස දැනෙන විවිධ අරමුණු පිළිබඳ දැනීමක් ඇති වෙන මේවට තමයි විඥාන කියන්නේ. විඥාන සමන් නෙවෙයි. Tamanට අයත් විදිහ ඕන විදිහට ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත්‍යය යන මේවා නිසා විශාල දුක් ලබා දෙනවා. මේවා තමන්ම අවබෝධ කරගත යුතුයි. තමන්ටම අවබෝධ විය යුතුයි. ඒ වගේම විඥානය ඇතිවීමේ හේතුව මේ මේ හේතුව නිසා මේ විඥානය පහළවන්නේ කියලා. විශේෂයෙන් විඥාන ඇතිවීමේ හේතුව වශයෙන් නාම රූප සමුදය විඥාන සමුදය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම තමයි මේ විඥාන ඇතිවීමේ හේතුව කියලා. ඒ විදිහට ඒ ස්කන්ධ ධර්මයන් සහ ඒ ස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේ අය තමන්ගේම අවබෝධයෙන් අවබෝධ කරගන්න බලන්න මේක බුදුහාමුදුරුවෝ කිව්වට පොත්වල තිබුණාට නෙවෙයි තමන්ගේම අවබෝධයක් විය යුතුයි. මේක මේ විදිහටයි සිදුවන්නේ කියලා. ඊට පස්සේ භාවනා කරනකොට රූප ආයය අත්ංගමේ වේදනා සංඥා සංඛාර විඥාන කියන එකේ අත්ංගමේ නිරෝධය අවශ්‍යයෙන් දකින්න. ඒ නිරෝධය පොත්වල කියන කරුණ වලින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. විදර්ශනා භාවනාව තුළින් රූපය සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාම දකින්න ඕනේ. කියන්නේ රූපේ සම්පූර්ණයෙන් සිතට පේන්නේ නැතුව සීලෙන් පහනක් නිවනාසේ රූපේ නිවි යනවා. ඒක තමයි රූප නිරෝධය කියන්නේ. ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ සිසුනාම ධර්මත් ඉස්සල්ලා ඕලාරික වශයෙන් තිබිච්ච ඒවා සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි ගොස් ඊටාම සියුම් දැනීමක් බවට පමණක් පත්වලා ඒ දැනීමත් එක ස්වණේකදී නිවි යන්නට පුළුවන්. ඒතකොට තමයි මේ නාම ධර්මයන්ගේ නිවි යාම තිබෙන්නේ. මේ ආකාරයෙන් තමයි මේ නාම ධර්මයන්ගේ නිරෝධේවත් නාය නාම ධර්මයන්ගේ අත්සංගමේ දැකිය යුතු වන්නේ ඒක ප්‍රායෝගික වශයෙන්ම අත්දැකිය යුතු එකක්. එහෙම නැතුව මේ මේ නිරෝධය බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන ආකාරයට මම කියපු ආකාරය නෙවෙයි. ඒ කියන්නේ රූප නිරෝධයේ රූප සමුදය කියවනේ රූප ඇතිවීමේ හේතුව ආහාර සමුදය රූප සමුදය ආහාර නිසා රූපය තියෙනවා කියවන ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරුද්ධනාම රූප නිරුද්ධය එහෙමයි කියන්නේ. පස්සේ නිසා වේදනාව ඇතිුණායි කියනන්නේ පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධා වේදනා නිරෝධ පස්සේ නිරුද්ධනා නම් වේදනා නිරුද්ධනා කියලා. එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. සංඥාව ඇතිීමේ හේතුවත් පස්සේනේ පස්සේ සමුදය සංඥා සමුදය පස්ස නිරෝධා සංඥා නිරෝධ පස්සේ නිරුද්ධනාම සංඥායි. අනිත් ඒවටත් එහෙමයි. ඒ හේතු නැතුණම මේක ඇති වුණා හේතු නැතුනකොට නැති වුණා කියන්නේ. මම කිව්වේ ඒක නෙවෙයි මේ ප්‍රායෝගික වශයෙන් අත්දකින කැලලක් අපි ඒ ප්‍රකාශ කළේ. ඒ අපි කියපු කතාව සත්‍යයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මොනම කියලා කියනවා. මේ රූපේ මේ රූප සමුදය මේ රූප නිරෝධය මේ රූප නිරෝධ ගාමිනී පටිපදාව කියලා දකින්න තියෙනවා. මේ වේදනාව මේ වේදනා සමුදය මේ වේදනා නිරෝධය මේ වේදනා නිරෝධ ගාමිනී පටිපදාවයි කියලා දකින්න. මේ විදිහට පංචස්කන්ධයටම කියන. නිකන් කල්පනා කරන්න මම එකක් කරතක් කියන්නම්. වේදනාවක් ගන්න. අපි හිතමු සැප වේදනාවක් හරි දුක්. දුකක් ගමු. ඒක පහසින් දුක් වේදනාවක් ගමු. මේ දුක් වේදනාව දැන් කකුල නමාගෙන ඉන්න ඔන්න සිදෙනවා වේදනාව. කකුල දිගහැරපු ගමන්ම මේ දුක් වේදනාව නැති වුණා. එතකොට දුක් වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා එතන ස්පර්ශයක් ඇති වෙච්ච නිසා මේ ස්පර්ශය නැති වෙච්ච නිසා දුක් වේදනාව නිරුද්ධ වෙනවා මේකට මාර්ගයක් ඕනද දුක් වේදනාව නිරුද්ධ කරන්නට මාර්ගයක් අවශ්‍ය නැහැ මොකද්ද මේ මාර්ගයේ වශයෙන් දක්වන්නේ අය මේ වරිය වට්ටන්නේ කොහොමද මේ ආර්ගස්ථාංග මාර්ගයයි වේදනා නිරෝධ ගාමී ප්‍රතිපදාවයි ආගස්ථාංග මාර්ගය රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සංඥා සංඛාර විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආගස්ථාංග මාර්ගය කියලා ප්‍රකාශ කරනවා. ඇයි මේ බුදුහාමුදුරේ විදිහට ප්‍රකාශ කරන්නේ? ආගස්ථාංග මාර්ගය තමයි මේ නිරෝධය කියන්නේ. ආ මුදේ නිරුද්ධ කරන්න දෙයක් නැහැ දැන් ආහාර නිසා අපේ රූපේ ඇති වුණා නම් අපි ගත්ත ආහාර වල ශක්තිය නැති වුණාට පස්සේ ඔකට මේ ආගස්ථාංග මාර්ගයක් ඕනේ නැහැ. ඒ රූපේ නිරුද්ධ කරන්න. ඒක නිකම්ම නිරුද්ධ වෙලා යනවා. අපිට වේදනාවක් ගැන දේ හේතුවක් ආවට පස්සේ ඒක නැති වෙන්න ආගයක් තාක මාර්ගයක් ඕනේ නැහැ. හේතුව නැති වෙච්ච ගමන් වේදනාව නිරුද්ධ වෙලා ගියා. ඒක ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ පංචස්කන්ධ නිරෝධය කියන්නේ හේතුව නැතුණාට පස්සේ ඒ පංචස්කන්ධය නැති වුණා කියන කතාව නෙවෙයි අර මා ප්‍රායෝගික වශයෙන් අවසානයේදී කිව්වේ මේ මේ භාවනා තුළින් අත්දැකීමක් වලින් මේක දකින්නට ඕනේ කියලා. ඒ අත්දැකීම දැකීමට ආර්ය අෂ්ටාංග මාර්ගය අවශ්‍යයි. ඒක නිසා ඒ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආදි වශයෙන් ওই පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒක නිසා මේ ආකාරයෙන් මේ අය විශේෂයෙන් පංචස්කන්ධයේ දෙමින් වශයෙන් එක එක ස්කන්ධයක් අරගෙන තේරුම් ගැනීමත් ඒ ස්කන්ධයන්ගේ පහළ වීමේ හේතු තමන්ගේම අවබෝධයෙන් ඒක දැකීමක් කරන්නේ කියන්නේ තමන් මේක දකින්නට ඕනේ. පොත් වලින් කිව්වට නෙවෙයි. මම මේක අවධාරණය කරලා කියන්නේ මේවා කටපාඩම් කරලා මේ නිවන් ලබන්නට බෑ. මේවා කටපාඩම් කරලා කෙනෙකුට කියන්න පුළුවන් වුණාට එහෙම නිවන ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නට නම් තමන්ගේ සිත තුළින් තමන්ම මේ ධර්ම අවබෝධ කරගෙන තිබෙන්නට ඕනේ. එහෙම නැත්තම් බෑ. කෙනෙකුට මේක පොවන්න පුළුවන්. එහෙමින් නැති වැඩක් ඉන්නේ. Tamange අවබෝධය ඉතාමත් මැත්තේ මෙන්න මේ අවබෝධ ටික ටිකක් ඇති කරගෙන එන්න. ඊට පස්සේ අපි ලබන සතියේ ඉඳලා තවත් ඕක ටිකක් විස්තර වශයෙන් කතා කරන්න. එතකොට හරි මේ ඇටේ හතක් වේවිද කියලා බලන්න. එතකොට භවනා තුනේ මේ ඇටේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය අත්දකින්න පුළුවන් වේවි. ඒක මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය අපි නැවත ප්‍රකාශ කරන්න. නිවන් යෑමට නම් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ ඥානතෝ වහම්බිකේ පස්සතෝ ආසවණං කයං වදාමි දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුටයි ආශ්‍රයන් සේකරන්නට පුළුවන් වන්නේ. මේ ආශ්‍රය ධර්ම අතරින් අතු වශයෙන් සක්කාය දිට්ඨිය කියන ආශ්‍රයගත් සදාකාලික ආත්මයක් ඇතගෙන හැඟීමවත් මේ නිරුද්ධ කරන්න ඕනේ සඳහා සෝවාන්වත් වෙන්නට ඕන. ඒ සෝවාන්වත් වෙන්නට නම් මේවා දැක ගන්නට ඕනේ. කිංච ඥානතෝකින් පස්සතු මොකක්ද දන්නා කෙනෙකුට කුමක් දක්නා කෙනෙකුටද යාසවනම් කයෝ හෝති ආශ්‍රයන් සේවෙන්නේ. ඉති රූපං ඉති රූපස් සම්දේති රූපස් සත්තංගමු. මේ රූපේ මේ රූප සම්දේ මේ රූප නිරෝධය විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මේවයි ඒවයි සම්දේ මේවයි නිරෝධය මේකේ. ඕක දකින්න. ඊට පස්සේ අපි කියවේ බුදුහාමුදුරුවෝ ඊළඟට දක්වලා තියෙනවා භාවනා කරන කෙනාට නිවන් යන්නට ලැබේවා කියලා බලාපොරොත්තුවක් තියෙන බලාපොරොත්තු වුණාට එයාට නිවන් ලැබෙන්නේ නැහැ මොකද හේතුව භාවිතා කරලා නැහැ මොනවද භාවිතා කරලා නැත්තේ සත්‍විස් බෝධිපාශක ධර්ම භාවිතා කරන්නේ හරියට කුකුල් පැකිලිය බෙතර දාලා ඒ කිකිලිය බෙතර රකින්නෙත් නෑ අවශ්‍ය උණුසුම දෙන්නෙත් නෑ කිකිලි පැටිය එන්න දෙන්නද කියලා ප්‍රාර්ථනා කළාට එයාට ඒ කිකිලි පැටිය එන එක දකින්නට බෑ. මොකද එයා රැකලා නැති නිසා. ඒ වගේම මේ ශක්තිස් බෝධිපාශික ධර්මයන් දිනු කරන නිසා නිවන් යාමට බලාපොරොත්තු වුණාට නිවන් ලැබෙන්නේ නෑ. ඒක නිසා මම කියන්නේ ශක්තිස් බෝධිපාශික ධර්මයන් අතරින් එක එක කොටසක් අරන් Tamanට පහසෙන් වඩන්න පුළුවන් කවර කොටසක් හරි දිනු කරන්න ඊට අමතරව දෙවන කාරණා වශයෙන් අපි ප්‍රකාශ කළේ පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදය පංචස්කන්ධය කියන කටුණුවක් දැනගන්න අවබෝධ කරගන්න. ඒක බැරි නම් නාම රූප ධර්ම ඒකත් බැරි නම් ආයතන හය ඒකත් බැරි නම් ධාතු හය ඒකත් බැරි නම් පටිච්චසමුප්පාද ධර්ම වැනි විවිධ කරුණු තියෙනවා. ඉතින් Tamanට පහසෙන් අවබෝධ කර හැකි ආකාරයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය ටිකක් හරි තේරුම් ගන්න බලන්න. එහෙම කළොත් පමණක් නිවන් යන්නට පුළුවන් වේවි. එහෙම කිරීමේ කාර්යය ඒ පුණ්‍ය ශක්තිය නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයේ පාරමී කුසලයක් බවට පත් වෙනවා. එහෙම කළ පුදුනෙකට තමයි කවදා හරි දවසකදී නිවනින් සැනසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එසේම නිවනින් සැනසෙන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රයාසය කාලය කරනම් මෙම දේශනාව මෙතනින් නිම කරන්න. හොඳයි. දෙවියන්ට පින්දෙන ආකාශත්තාදි කියන පාඩේ කියන ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං මොනිත්තා චන්දක්කන්දු සාසනං ආකාශත්තාදි බුම්මත්තා දේවා දේවානාගාමයිනිකා චන්දංගන් මොලිතා චන්දක්ඛන්ද දේශනං ආකාශතාලි මුම්මත්තා දේවානාගාමයිනිකා පුඤ්ඤන්තං මොලිතා චන්දක්ඛන්ද මං පනන්ති පාත්‍රේක නිම්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්තු සම්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ කුසල සත්‍යමයගේ නිමේ හත් සර්ෂය පරිලෝහ සම්පතය පාත්‍රේ පරිනිවේෂණ සේමලම් මේක සංකේත වස්නා වේවා අභිවන්දන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නේවච රතෝ නිබ්බාන සම්පත්තේ ඉනාතේ සමිඤ්ජතු සුවපත් වේවා නිවන් සුවලැබේවා